ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ගහන්නේ ඈ? කවුද ඔය ගේට්ටුවට ගහන්නේ? මේ මේ මේ මම යාරතිලා. ඇයි මේ කට්ට දවාලේ ගේට්ටුව වහගෙන ඉන්නේ මේ මේ මුලාදෑදියෙකුත් වෙලා ඇයි වෙදමාමා යකඩ ගේට්ටුවකුත් හය කරගෙන අලි ඉබ්බෙක් දාලා වහගෙන ඉන්නේ ඈ ආ ඒ ඉතින් මේ මම මේ මේ මුවපැලැස්සේ සාමාන්‍ය මිනිහෙක් නෙව මේ පොර හතුරෝ මාව පොර කඩ බලාගෙන ඉන්න ඉන්නයි මංගේ තුව වාගෙන ඉන්නේ හ්ම් හ්ම් එනවා අතුලට අතුලට එනවා හ්ම් හරි මං මේ මුවන් පැලැස්සේ හෙට්මෑන් වුණාට මටත් තියෙනවා හොර හතුරු කරදර ඔව් ඔව් ඔව් එහෙමනම් ඉතින් ඇයි ආරචිල්ල නිතරම කෑ ගහලා කියන්නේ මේ මං මේක ලේසියෙන් අරින්නේ නෑ මාව නටවන්න කාටවත් බෑ කියලා ඒ වුණාට දැන් ඉන්න පංගුවක් තක්කඩි කොයි ලොක්කටත් විදිනවා දැන් බලනවා මේ ගිය සුමානේ මගේ මායියා මේ මේ මේ දැන් මායියක්ද නැත්නම් අර මේ මේ පරණ කට කට කට කට ඒ ඉස්සර ඒ ඉස්සර එතනගේ විත්තියක් සටහනක් කියන්න එහෙම එපාෝ. ඒ සංගෙඩිය බිසෝ ඉපදෙන්නත් කලින් මං ඉවර කරගත්තා. තේරුණාද? ඔව් ඔව්. <laughs> නුඹත් මං දැක්කා එතන මේ ඊයේ පෙරේදා දවසක අර කිලගේ ඇල්හෙනට ඇවිත් බටු මිරිස් කඩනවා මං කීවා ඒ ගෑනිට කාටවත් පිනින්ට මගේ හීනට එන්න එපා කියලා ලොකු දැනගත්තොත් මහින් නැහියක් වෙයි මාමා. හ්ම් ඒකත් එහෙමද. ඒ නිසාවෙන් එහෙම දේවල් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. තේරුණාද? තේරුණාද? හොඳයි හොඳයි. ඒ වුණාට ඉතින් තේරුම් ගන්න නම් බෑ ආරච්චිලගේ වගේ වැඩ. නමුත් ඉතින් එතනයි මායි දෙන්න ගැන මීට පස්සේ එක වචනයක්වත් කියන්න එපා මාමා. පින් සිද්ධ වෙයි. අනේ තේරුණාද උඹට? ඈ පින් සිද්ධ වෙයි. නෑ නෑ නෑ නෑ. මං කියන්නේ ගියේ ආරච්චිල. ඔව්. මට එදා කිව්වා නේද මේ කවුරු හරි හේනට හරි වත්තට හරි ඇතුල් වෙලා ඉන්නවා දැක්කොත් එහෙම වහාම කියන්න කියලා. මං එහෙම කිව්වද? නැතුව. හැබැයිටම මට නම් මතක නෑ වේද මාමායි. මමද මතක තියෙන්නේ ඈ. එදා මුදියා එක්ක අලුත්ම අලුත් අර මහා දැවැන්ත කාර් එකේ නැගලා පැලසේ මිනිසුන්ට ඒක පේන්ට රවුම් ගහලා මේ මේ මේ තව මේ මේ මොන මොනවද જાති බීලා බීලා නේද හිටි මං කීවා ඒ වගේ දේවල් ගැන කියන්න එපා කියලා ඈ එපා වුව කියන්න නෑ නෑ නෑ මට එහෙම කිව්වේ නෑ හ්ම් ආ කිව්වේ අර හේනට හරි වත්තට හරි කවුරු හරි ඇතුල් වුණොත් ඒක මං දැක්කොත් මේ මේ මේ වගන්තියත් ඒකටම ඇතුල් කරගන්න වෙද මාමා තේරුණයි මේ වගන්තියක් මං ඔය වගන්තිය ඇතුල් කරන්න නෙවෙයි මේ ආවේ මට තියෙනවා මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න හ්ම් ඔව් ඔව් මොකද්ද ඒ වුණාට මගේ ඉඩමුයි ඈ ආරච්චිලාගේ ඉඩමුයි ආබදව තියෙන හන්දා. මට පේනවනේ ඒවයේ කෙරෙන දේවල්. ආ මොකද්ද? මොකද්ද මේ පැමිණිල්ල? හරි කියමු බලන්න. කියමු බලන්න. හ්ම්. ඔව්. ඇයි ඇයි ඇයි මේ මේ මේ මගේ අත දිහායි මේ මේ මේ සාකු දිහායි බලන්නේ. ඒක මගේ සිරිතක් වේද මාමා. සැමිනිල්ලක් ඉදිරිපත් කරන්ට එන මේ මුවන් පැලැස්සේ මිසු කවදාවත් හිස් අතින් ආවේ නැහැ. එන්නෙත් නැහැ. ඒකයි මං අත දිහා බැලුවේ. <laughs> නෑ නෑ නෑ. මාති සතෙන් ආවේ නෑ. <laughs> මම මේ මගේ පාරේ කුඩ කබල ඉහලාගෙනයි ඔය ගේට්ටුවෙන් ඇතුළට ආවේ. මේ <laughs> ඒ පාරෙන් වක ගැහිච්ච කුඩමිට තාමත් මගේ අතේ. දැක්කද ඒක? ඔය ඉරිච්ච කුඩේ ගැන නෙවෙයි මං කියන්නේ වේද මාමා. එහෙනම්. ආ හොඳයි. හොඳයි මම ප්‍රශ්නයක් අහන්නද? ම්ම් ඇහුවනම් බලන්න ඕනම ප්‍රශ්නයක්. වෙදමා මගේ ගෙදර ගේට්ටුව ගාවට ලෙඩෙක් ඇවිත් එබිකම් කරනකොට ඔව් මා මට මොනවද හිතෙන්නේ මට හිතෙන්නේ මේ මේ කවුරු හරි අසනීපෙන් අමාරුවෙන් වේදනාවෙන් නම් මං වහා හරි බලනවා නේද ඒ මිනිස්සයා ගිනාවේ මොනවද කියලා නෑ කියන්ට එපා නී චී චී ආරච්චි මං කවදාවත් එහෙම නෑ හරි කියමුකෝ හරි කියමුකෝ නමුත් ඒ ලෙඩා එක්කරගෙන ආපු මිනිස්සයා බුලත් අතක් උඩ කාසිකොල තියලා නේද කියන්නේ ලෙඩාට බෙහෙත් කරන්ට කියලා. මේ මේ මේ කහගත්තොත් හොඳයි ආරච්චිල. මොකද්ද? මේ වෛද්‍ය ශාස්ත්‍රයේ කියන උත්තරම ඝනයේ විද්‍යාව. වේදනාවෙන් පීඩා විඳින. දුක් විඳින මිනිස්යන්ට විතරක් නෙවෙයි. කොයිම සතෙකුට වුණත් මෛත්‍රියෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් ප්‍රතිකාර කරනවා මිසක්කා ඔය ඔය බන මට ඕන නෑ වේද මාමා නමුත් වේද මාමා ගාවට බේත් ගන්නට එන ලෙඩ්ඩු සල්ලි නොදී නිකන් පස්සහරවලා යන්ට ගියොත් මොකද කරන්නේ ඈ මොකද කරන්නේ මං ප්‍රාර්ථනා කරනවා ඒ ලෙඩුන්ට සුවයත් සනීපයත් ලැබේවා ඇයි හිනා ඇයි හිනා වෙන්නේ ඒවා බෑ මේ මුවන් පැලස්සේ ඉන්න කටුපුල්ලේ ගෙදර ආරච්චිලත් එක්ක ඕන්න ඔය හින්දා තමයි වෙදමා මට කාර් කටුවක්වත් ගන්න බැරුව තාමත් හරමානිස්ගේ බක්කි කරත්තට ජක්මක් ජක්මක් කියලා අර වයසේ ගුණ අදිනකල් බලාගෙන ඉන්නේ. මං එහෙම ඔය වෙදකම කරනවා නම් මං යන්නේ අලුත්ම කාර්යයකට තේරුණාද? අමුතා රටිල ඒ වයසක ගුණා අවුරුදු ගණනාවක් ඒ තිරිකලේ ඇදගෙන දිව්වා. හ්ම්? නේ මතකද ආරච්චි ලතේ කාලේ මා කියන්නේ ධාවේ ගියේ. හ්ම්? දැන් ඌ වයස් ගත වෙලා. ඇවිදින්නේ බොහොම අමාරුයි. ඌට පිහිට වෙන්න දැන් කවුරුවත්ම නැහැ. හ්ම්? මොකද කරන්නේ? මම නම් ඒ ගොන් මාලා ඉතිකාරයා මං කෙලින්ම ඌ දෙනවා මේ කකාටද දෙන්න දෙන කාට දෙන්නද ඉතින් මේ මේ මේ නෑ මට ඒක කෙලින්ම කියන්න අමාරුයි <laughs> යනවා යන්න අතේ පැමිණෙල්ලෙන් කාර්යයක් නෑ ඇයි ඇයි යන්නේ මාම ඇයි යන්නේ යන්න එපා මාම මට රුස්සන්නේ නෑ ඒ වගේ නුස් මං විහිළුවටයි කීවේ මාමා මං විහිළුවටයි කීවේ සත්තකින්ම මං ඒ වගේ නපුරු දේවල් කරන්නේ නැහැ. ඒ වගේ දුෂ්ට නපුරු වචන අහන එකත් මට නම් අපිරියා. මම මේ ආවේ අර ටෙලිෆෝන් කම්බි උඩට කොස් සත්තක් වැටුණයි කියලා. කොස් ගහම කපන්න වෙයි කියලා අර එදා ආපු මහත්තයා කිව්වයි කියලා මේ මේ මේ මේ මුදියා මුදලාලි මට තර්ජනය කෙරුවා. ඈ මං අහන්නේ ඔය ටෙලිෆෝන් කම්බි වගේද පළදාව තියෙන පැණිවර කගහ නෑ නෑ නෑ නෑ කොස් ගහක් ගහක් නෝ ටෙලිෆෝන් කම්බි වැල් જાතියක්. ඔව් හැබැයි ඒ කම්බි අදින්නේ නැතුව ඒවා ඇතුලෙන් එන කතා සද්ද එහා මෙහා යන්නේ නැහැ. ඒ වෑර් කම්බි පටලැවුණත් කැඩුණත් කතා සද්දේ නවතිනවා. ඔව්. දැන් සුමාන කීපයක් තිස්සේ මේ මගේ ටයිපෝන් එක නිදි. කිසිම හලෝවක් නැහැ. ඒකම වෙලා තියෙනවා මුදියගේ පෝන් එකටත් මං හිතන්නේ. මේ මං අහන්නේ ඇයි ඒ කම්බි පොතවල් මෙන්න වෙන පැත්තකින් අදින්නේ නැතුව මගේ වත්තේ කොස්ලහසෙන් මැද්දේ. <laughs> එහෙම ආවට ගියාට කම්බි ඇදලා කතා සද්දේ එන්නේ නෑ මාමා. යෝ ඒවා හරි කෙලින්. තක ගැහුවා වගේ නූලට තියෙන්න ඕනලු. කවුද කියන්නේ? කවුද කියන්නේ? මමයි කියන්නේ. මමයි කියන්නේ. දැන් බලන්න අර වෑර කම්බි දෙක පාරේ ඉඳලා මගේ කන්තෝරු කාමරේට කෙලින්ම ඇදලා තියෙන හැටි දැක්කද? ආ කම්බි නැමුවොත් කතා සාද්දෙත් නැමෙයි. <laughs> හලෝ කියන වචනේ එතකොට හුලෝ වෙයි. අනේ මේ නොදන්න දේ ගැන උපහැරන අදින්ට එපා ආරචින්න. නොදන්න දේ? හා? හොඳයි. කම්බි නැමුණාම කතා සද්ද එන්නේ නැහැ කිව්වා නේද? ඔව්. එතකොට අහාගර කනුවේ ඉඳලා ආපු කම්බි. හා? මෙතන මේ මේ පිටිය උඩටයි පහලටයි වකුතු වෙලා නැමිලා නෙවෙයි දැදලා තියෙන්නේ ඈ අනික මේ පිටිය දිගේ උඩට ගිය කම්බි තමයි අර අර අර බලනවා අර ජලයෙන් දඟර ගහලා නමලා කාමරේ ඇතුළට මුලේ හැබෑටම් ඒකත් ඇත්ත ඒ වුණාට මාමගේ වත්ත හරහා ඇදලා තියෙන කම්බි හරි කෙලින් අදින්නේ නැතුව බැරුව ඇති. <laughs> නෝ. එහෙම ළඟින් ඉන්නේ මුදේ අංශගේ දොඩම් වත්ත හරහා ඇදෙන්නේ නැතුව ඒ මගේ වත්තේ කොස් ගහසෙන් ඇද්දි. ඈ මන් දන්නවා. හ්ම් මන් දන්නවා. මුදේ අංශේ ඔය කොස් ගහ මිනිහාගේ ලී මඩුවට කපා ගන්න කීප විදයක්ද ඉල්ලුවා මගේ. ඉතින් ඇයි ඒක උස් ගහ මුදියටම විකුණලා සල්ලි ටිකක් අරගන්නේ නැත්තේ? හැබැයි ඔය කොස් ගහ මගේ හරක් ගාලා උඩට කඩා වැටෙන්නත් බැරි නෑ ලොකු හුලඟක් ආවොත්. අන්න ඒකට තමයි මන් නඩු දාන්නේ. ආ එහෙමනම් ඉතින් තියන්නේ ඔය හරක් ගාලා ඔතනින් ගලවලා අහකලා වෙන තැනක් බොලන් වෙද මාමා ඔය දඬු කොස් ගහ වගේද මගේ කිරියල දනයි වහුපැටියයි ඈ මේක අහගත්තොත් හොඳයි ආරච්චිලා හරකුන්ට කකුල් තියනවා ඇවිදගෙන යන්න හ්ම් මෙමෙ මගේ කොස් ගහට පුළුවන් ද කම්බි වැල් කැඩේ කියලා මෙමෙ වෙන තැනකට යන්න ඈ කොහෙද ඉතින් ඒකවත් තේරෙන්නේ නෑ හරක් වෙන ගාලකට ගෙනියන්න බැරි හින්දා තමයි මං කීවේ කොස් ගහට පොරෝ පහර දීලා මුදියගෙන් අතමිට පුරා කාසි ගන්නට කියලා. ආව්. ඊට වඩා නරකද ඔය හරක් දෙන්න විකුණලා දාලා සල්ලි අරගෙන කිරිකාරයාගෙන් කිරි ගන්න එක. මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා. ලේසියෙන් අරින්නේ නෑ. දැන් බලනවා ඔය කියන ගහදියා බලනවා. ඔය කොස්ගස් පර්වතයේ හුන්නස්ගිරි කන්ද වගේ පලාතටම වදුල දෙනවා. අනික ඔය ගහේ කොස් පොලොස් හොරකම් කරන්නට එන හොරු මගේ වත්තේ තියෙන කෙහෙල් කැන් කපාගෙන යන්නත් බැරි නෑ. ඒ හින්දා ඔන්න ඔය ගහ මුදියන්සට දීලා දානවා නම් හොඳයිනේ. මිනිහා හරියට කැකිල්ලේ සජ්ජොඩුවා වගේ මිනිස්සෙක් නේද? මේ මං එකක් එයා නංගා රචිල්ල. මොකද්ද? මං කීයට ගියත් කොස් ගහතියා කොස් හත්තක්වත් කපන්නේ නැහැ. කොස් ගස් වලට කියන්නේ බග්ගස් කියලා. මං එක සැරයක් මේ කොසට දාස් ගණක් මිනිසුන්ට බෙදලා දුන්නා. පුච්චලා කන්ටද තම්බලා කන්ටද? පැල කරලා හිටවන්ට. අපේ කොස් ගස් වලින් කී දෙනෙක් කුසගින්නේ නිවා ගන්නවද? ඈ <laughs> ඔය ඔය ටෙලිෆෝන් කම්බියෙන් බෑනේ කොස් පොලොස් පැනිවර කහදන්න. හ්ම් හරි හරි හරි. <clears throat> එමනම් මගේ හුම් ලබන සඳුදා මේ වෙලාවට මෙන්න. <clears throat> ඒයි බුරම්පි. බුරම්පි. ඒ එන්නේ ඉස්කෝලේ නැන්දා. උන්ද අපේ යාළුවෙක්. යාළුවාට බුරල වැඩක් නැහැ. යනවන්ට යන යන්න කූඩුවට. හ්ම්. අන්න හරි. දැක්කද නාමේ? හා. කොහමද නාමේ? දැන් හොඳටම සනීපයි වගේනේ. කෝ බිසෝ? බිසෝ එයාගේ අම්මත් එක්ක ගියා මේ බාරයක් ඔප්පු කරන්න. අර මේ මහගලයට තියෙන දේවාලයට. ඇයි ඉතින් නාමෙල් නොගියේ? දේව ලෝකේ වුණත් හතුරු ඉන්න පුළුවන් නැන්දේ. මම මේ මගේ පොඩි ඔලු ගෙඩියට මාරාන්තික දොරපොළු පහරවල් කාගෙනත් තාමත් ඉන්නවා. බාගදා මගේ මේ මාර්යා හරි උගේ හෙන්චයලා හරි මාව කම්මුතු කරන්න බලාගෙන ඇති. හ්ම්. ඒ ඉඳ ඉතින් හැමදාම හැංගිලා ඉන්නද හදන්නේ? නෑ නෑ නැන්දේ. මං හැංගිලා නෑ. බිසෝයි මාව හංගගෙන ඉන්නේ. ඒ මොනවා වුණත් නාමල්ගේ ජීවිතේ නැති කරන්න කවුරු හරි බලාගෙන ඉන්නවනම් එයාට කෙලින්ම යන්න සිද්ධ වෙනවා පෝරකේට. නීතිය ਸਰව සාධාරණයි නාමය. මම ඒක දන්නවා ඉස්කෝල් නැන්දේ. මට සිද්ධ වෙලා තියෙන්නේ බිසෝ කැමති නෑ මම මේ ගේට්ටුවෙන් එළියට මූණ දානවටවත්. හැබැයි ආදරේ හැටි එහෙම තමයි නාමේල. ඒ හැබැයි ආදරේ හින්දා මන් දැන් හරියට කටුව ඇතුලේ හිර වෙලා ඉන්න ඉබ්බෙක්. ඉවසන්ටම බැරි වුණාම හොටේ එළියට දාලා යමක් කනවා බොනවා ඊට පස්සේ සාද්දයක් ඇහුනම ඇතුළට යනවා. <laughs> ඒත් ඉතින් ඉබ්බත් උරග වර්ගයේ සතෙක් නිනාමෙල. ඌට කන් තියෙනව දැහෙන්න නෑනේ. ශබ්ද ස්පර්ශයෙන් නැගෙන ධ්වනියෙන් සංවේදනයෙන් නේද උරග වර්ගික සත්තු සංඛ්‍යා දැනගන්නේ. මේ ඒක නෙවෙයි නැන්දේ. අපේ ලොකු ගුරුතුමා එදා මට ලියලා එව්වා කවුද මේ දිසාපිට කෙනෙකුගේ මාර්ගයෙන් මට රැකියාවක් ලබා දෙනවයි කියලා. නැත්ද එහෙම ආරංචියක් නැන්දේ? ඒ ගැන මම පස්සේ කියන්න. මේ ඒ ඇස්සේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයාට කවුද ලියුමක් කරලා ලොකු මහත්තයා ඩිංගිත්තක් ඒ ගැන කැළඹිලා ඉන්නවා. මොනවා? මා ගැන ලියුමක් කලබල වෙන්න එපා නාමිල්. මෙහෙම දේවල් කොයි කාටත් සිද්ධ වෙනවනේ ඉතින්. ඒ වුණාට නැන්දේ ඉස්කෝලේ ලොකු මහත්තයා තමයි මගේ ගුරු දෙවියා. දුප්පත් පවුලක උපන් මාව මේ ඉස්කෝලේට ඇතුළු වුණා ඉඳලා මගේ පියාටවත් කරන්න බැරි දේවල් කරලා මාව මිනිසෙක් කෙරුවා. මං කිව්වනේ කලබල වෙන්න එපා කියලා. මොකද්ද නාමෙලට තියෙන ලොකුම ශක්තිය ඒ හතුරු ජය ගන්න. මේ ළමයාට ලොකු ඉස්කෝලේ මහත්තයා ඉගන්වුවා නේද ඒ ගැන? ඔව් නැන්දේ. එහෙනම් මොකද්ද ඉතින් ඒ බලවේගය? ශක්තිය ශක්තිය ශක්තිය ඒක අපේ සාහිත්‍යයේ කවියකිනුත් කියනවා මොකක්ද ඒ කවිය කියලා මතකද කවිපදේ මේ ඉවසන දනා රූප යුදයට ජය කොඩිය අන්න හරි ඉවසන දනා රූප යුදයට ජය කොඩිය ඒ හින්දා ඉතින් හුඟක් ඉවසලා ටිකක් කතා කරලා හුඟක් හිතාමතා තමයි ඕනෑම සටනකට ලෑස්ති වෙන්න ඕනේ තේරුණාද හ්ම් එනවා මේ කෝ මේ බිසෝවත් බිසෝගේ අම්මවත් තාම නැහනේ. බිසෝ කැමැත්තෙන් නෙවෙයි මාව ගෙදර දාලා බාරෝප් කරන්නට ගියේ නැන්දේ. බිසෝ දන්නවා ඒව මේ නිකම් අපි ඒ ගැන කතා නොකරෙමුකෝ. මිනිස්සුන්ගේ නොයේකුත් විශ්වාස ඇදහිලි භක්ති සිත්වලට බලපානවනේ. අපි ඒව ගැන කතා නොකර ප්‍රශ්නයක් ආවම ඒක අපි අපිම අපේම නුවණින් විසඳා ගැනීමට ඉවසීමෙන් කටයුතු කරන එක තමයි හොඳ. සත්‍යකින්ම ඇත්ත ඉස්කෝලේ නැන්දේ. මට මගේ පියාටත් වඩා උදව් උපකාර කළ අපේ ලොකු මාත්‍යාගේ හිත බිඳින්න කවුරු හරි මා ගැන බොරුවක් ලියලා ඉවල ඇති. මට ඕනේ අන්නේ ආරංචි විතරයි නැන්දේ. මොකක්ද ලියුම? හ්ම්? කවුද ඒක ලොක්කට යව්වේ? මට පොඩි හෝඩුවාවක් දෙන්න බැරිද නැන්දේ? මේ අනේ අනේ මන් දන්නේ නෑ නාමල්. ඇයි? හැබැයි ඉතින් ඔය හැටි මහන හන්දා ලොකු මහත්තයාගේ කටින්ම පිටුණු වචනයක් දෙකක් මං කියන්නම්කෝ. නාමල් කලබල වෙන්න එහෙම නෑ උන්. හරි හරි. බිසෝටවත් මේ ගැන කියන්නේ එහෙම නෑ. තේරුණානේ? නෑ නැන්දේ. මං සහතික වෙනවා ඒ ගැන. මේ මං කැමති නෑ කියලාන් කියලා බැනුම් අහගන්න ඒකයි. නමුත් ඉතින් මම මුල හිටම්ම නාමෙල්ටයි ඩිසෝටයි උදව් කරපු හින්දා අපේ ලොකු මහත්තයාට කවුද යවාපු ඒ නිර්නාමික ලියුමේ සඳහන් කරලා තියෙනවලු මේ මොකද්ද මේ මේ නාමෙල් බිසෝව දැන ඇඳින ගත්ත කාලෙම මේ මොකද්ද මේ තව ගෑනු ළමෙක් එක්ක මොකද්ද පළහිලව්වක් තිබ්බා කියලා මොනවා මොනවා කොයි ගෑනු ළමයා ගැනද ඔය ඒ කියන්නේ එහෙනම් කීප දෙනෙක් එක්කම සම්බන්ධකම් තියාගෙන ඉඳලා තියෙනවා නේද නාමේ? නෑ නන්දේ. එහෙම එකක් නැහැ. ඉතින් නාමල්ගේ කටින්මනේ කියුනේ කොයි ගෑනු ළමයාද කියලා. ඒ කියන්නේ ඉතින් තවත් කවුරු හරි යාළු වෙලා අයින්ට ඇතිනේ. නෑ නෑ නන්දේ. මගේ ඇහැට දුටු හැම ගෑනු ළමයෙකුටම මම සම්බන්ධ වුන්නේ නැහැ. <laughs> එහෙම සම්බන්ධ වෙච්ච එකම තැනෙtti තමයි බිසෝ. මට යාන්තමින් හිතාගන්න පුළුවන් මගේ හිතගන්න බලාගෙන හිටිය අනික් කෙල්ල කවුද කියලා. හොඳයි. මොකද එයාගේ නම? මේ මේ කොයින් වෙනිකේ නැන්ද දන්නවනේ අර කොයිනි? හ්ම් මම දන්නවා කොයිනි. ඉතින් ඒ නාමෙල් මේ කොයිනිගේ ගෙදරට ආවා ගියා නේද ඒ කාලේ? කොයිනිවත් ළඟින් ආශ්‍රය කෙරුවේ? ඒ ගෙදරට නම් මං ආවා ගියා තමයි නැන්දේ. ඒ වුණාට ඒ ගියේ කොයිනිගේ අම්මා මට කිව්වා කොයිනිට පාඩම් කියලා දෙන්න කියලා. හ්ම්. ඒත් ඉතින් මේ වැඩි දවසක් යන්න කලින් ඒක උන්නිටි ගමන් නැවතුණා. නැවතුණාද නැත්තම් නැවතුණාද? හ්ම්. හැබැයිටම නැන්දි කොහොමද ඒක නැවතුනේ? හ්ම්. <laughs> මං කොහොමද නාමෙල් ඒක දන්නේ? නෑ නෑ ඒක මම මගෙන්මයි ඇහුවේ. අන්න හරි. විසෝගේ අම්මා අපේ ලොකු මහත්තයාට කියලා බිසෝට උගන්වන්නට මට බාර දුන්නා. කොයිනිගේ අම්මා රම්මෙනික හිතන්ට ඇති මේ බිසෝගේ අම්මා කොයිනිට උගන්වන එක නැවතුයි ඉරිෂාවට කියලා. මට ඇත්ත කියන්නකෝ නාමේ. බිසෝ ඒ ළමයා එක්ක යාළුවෙන්ට කලින් කොයිනි එක්ක ඔය ආදර හසුන්න එහෙම හුව මාරු වුණාද මේ මට නම් මතක නැහැ නන්දි හ්ම් හ්ම් තරුණ වයසේ ඉතින් ඒ වගේ දේ විතරක් නෙමෙයි තෑගි භෝගේ මතුව මාරු කරනවනේ නේද? ඈ එව්වා ඉතින් ඒ හැටි ලොකු දෙයක්ුත් නෙමෙයි. ඕන් ඉතින් කසාද බඳිනවයි කියලා පොරොන්දුවකට අස්සම් කළා නැත්තම් ඇති. නේද නාමේ? මොකද කල්පනා කරන්නේ? මේ මේ නෑ මේ මේ මේ අවුරුදු 15ක් 16කට විතර පස්සේ ඇයි යල්පැනුපු දෙයක් මතු කරලා ලොකු මහත්තයට නිර්නාමික ලියුමක් කියවුවේ කියන එකයි මම මේ කල්පනා කරේ. කවුද ඒ වගේ වැඩක් කරන්නේ? මම නම් දන්නේ නෑ. මගෙන් අහන්නත් එපා. වාගදා ඉතින් මේක කොයි නිගම වැඩක් වෙන්නත් බැරි නෑ. කොයි තාම කසාද බැඳලත් නෑනේ. නාමෙලුයි විෂය අතරේ විවාහයක් කරේ කියන එක ගැන අදමාන හින්දා හරි නැන්නේ අනේ මන්ද නාමෙලුවා හරි නැන්දි මේ කොයිනිගේ ලියුමෙන් මොනවද එයා බලාපොරොත්තු වෙන්නේ එතකොට? ඒ ගැනත් මම මුකුත්ම දන්නේ නෑනේ නාමෙලුවා නමුත් ඉතින් මං අනුමාන කරනවා නාමෙලුයි බිසොයි අතරේ විවාහයක් කවදාවත් සිද්ධ නොවේ කියලා හිතාගෙන නාමෙල්ව කොයිනිට සම්බන්ධ කරන්නට කවුරු හරි උත්සාහ කරනවා කියලා. හ්ම්. වෙන්න පුළුවන්. නාමෙල්. නාමෙල්. ඇයි? ආරච්චි මහත්තයා මුදියන්සේ. ආ. මොකද කරන්නේ දැන්? අද නම් අතටම අහු වෙනව නැන්දේ. යන්ට එළියට. මම මේ කබල් සොල්දරේ උඩට රින් ගන්නම්. නැන්ද යන්න. ඔව්. වෙද මාමා වෙද මාමා මේ ගේට්ටු අරිනවකෝ. කවුද ඔය ස්ටෝපේ ඉන්න බබලත ඈ? ඈ? ආ මේ මමයි ආරච්චි මහත්තයා. ඔහෙ පලච්චාවි. ගුරුවරි බේජ්ජන්ට දාවේ. ආ ඔව් ඔව් ඔව් මේ වෙද මාමා එනකල් ඉන්නවා. මුවන් පැලස්ස අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ, උලපනේ ගුණසේකර, සේනානි වික්‍රමසිංහ සහ රෝහණ සිරිවර්ධන. නාට්‍ය ශික්ෂණය මංජුල මඩවල සහ ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන.